ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍රාන්ත දේශනාවේදී පහදා වදාළ කාලේන ධම්ම ශ්‍රවණං ඒකං මංගල මුත්තමං කියන මේ බුද්ධ වචනය සුදුසු අවස්ථාවන්හිදී සදහම් පදයක් හවන් දීම මෙලව සුභසිත පරලොව සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මයක් බව දේශනාවේ සඳහන් වෙනවා අද මේ දවසේදී ධර්මාංශ ධර්මානුශාසනාවක් කිරීම සඳහා කල්ැතුව අපි බලාපොරොත්තු වෙන්නේ නමුත් මේ ශ්‍රී ඥානාරාම ධර්මායතනස්ත සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතියේ බලවත් ඉල්ලීම නිසා මේ අවස්ථාව සැලසුණා. විශේෂයෙන් ඊටාම ටික දවසකින් මේ ධර්මදේශනා වාරයේ සම්පාදනය වී තිබෙන්නේ. එසේ නමුත් විශාල පිරිසක් එක්වාස වෙලා ඒ ශාලා පුරාම තැන්පත් වෙලා ඉන්නේ ඇති දකිනකොට ආසේ දෙවි දේවතාවු සාදුකාර දෙන ඇති. දැන් මේ මොහොතේදී අපි මාතෘකා කරන්න යෙදුනේ සරුවක්යන් වහන්සේ විසින් සංඝ පිරිස 500 නමක් රහත් ඵලයේ පිහිටුවා වදාළ එසේම තවත් වාසිත භාරද්වාජ කියන සාමණේර දෙනම අරිහතේන පමුණවන්න යෙදුණු දේශනා දෙකක් සම්බන්ධව මාතෘකාවකුයි. අග්ගඤ්ඤ සූත්‍රයේ නමින් සරුවක්යන් වහන්සේ විසින් මේ වාසෙට බාරද්වාජ කියන ත්‍රිවේණේ පරප්‍රාප්ත වූ ධාක්මන මානවකයන් දෙදෙනෙකු සසුන්ගත වෙලා ඉන්න අවස්ථාවේදී සරුවක්යන් වහන්සේ වෙත පැමිණ ඒ ඇත්තන්ගේ නිවෙස්වල ඒ බ්‍රාහ්මණ වංශයේ අය කියන කතාවන් අහලා සරුවඥන් වහන්සේ විසින් වග්ගඤ්ඤ සූත්‍රය දේශනා කරන්න යෙදුණා. ඒ දේශනාවෙන් විශේෂයෙන් හඳුන්වන්නේ ලෝකයේ පිළිබඳව අතීත අනාගත යථා සත්‍යයයි. මේ ගාථානික මාත්‍රකාකල දේශනය හඳුන්වන්නේ ශක්ත සුරියුග්ගමන සූත්‍රය ඊලා 500ක් දෙනා වහන්සේ අරිහත්ත්වයට පත් වුණා. ගාථා දෙකේ කෙටි තේරුම පළමුවෙන් අපි තේරුම් ගනිමු. සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තර ලෝකෝත්තර සීලයක් ලෝකෝත්තර සමාධියක් ලෝකෝත්තර ප්‍රඥාවක් ලෝකෝත්තර විමුක්තියක් සරුවක්යන් වහන්සේ විසින් ආબોධ කරගන්න යෙදුනා ප්‍රතිලාභ කරගන්න යෙදුනා ඒ ධර්මයන් සරුවක්යන් වහන්සේ මනමින් ආબોධ කරගත් බව ඒ පළවෙනි ගාථාවෙන් හැඳින්වෙනවා ඒ දේශනාවෙහි ඉතිරි ගාථාවේ සඳහන් වෙන්නේ මේවා භික්ෂු සංඝයා වහන්සේට පාදා දීලා සරුවක්යන් වහන්සේ බෝධි මූලයේදී ක්ලේශ පරිණිරවාණයටපත් වූ ආකාරය පැහැදිලි කිරීමකුයි. සරුවඥන් වහන්සේ වැඩි ඉන්න හැම කෙනෙකුදීම ලෝදසේ බලවදාරන බුදු ඇති. සෑම අලුයම් කාලයක දිනචරියාවේ තියෙන බොහොම සුළු වේලාවක් අලුයම් කාලයක මහා කරුණා සමාපත්තියට දොළොස් කෝටි ලක්ෂ වාරයක් සමමැදී ඉන්නේ බුදු ඇත වී දෝන සිරිත. සංධ්‍යා භාගයේ ඒ විදිහටම කරනවා. දවසට සූවිසි කෝටි ලක්ෂ වාරයක්ම මහා කරුණා සමෝතර සමාදිනවා. දවසට දේවාරයක්ම බුදු ඇසින් ලෝදෙස බලනවා දසදහසක් වල. මේ බුදු ඇස කියලා කියන්නේ අනිකොත් විශේෂ ප්‍රඥා චක්ෂුස්වත වඩා විශේෂත්වයක් දරන ප්‍රඥා දෙකක්. ඉන්ද්‍රිය පරෝ පරිඥානීය සහ ආශයනුසේනායි. ඒ දෙක විහිදෙව්වාම ඒ දවසේදී සෝවාන් වීම, සකදාගාමි, අනාගාමි, රහත් වීමද සුදුසු අය නැවී පේනවා. සමහර කෙනෙක් দমনය කළ යුතු අය නැවී පේනවා. අනුකම්පා කළ යුතු අය නැවී පේනවා. ඒ හැම තැනකදීම සරුවක්ඥන් වහන්සේ අවස්ථානුකූලව ඒ යට පිහිට වෙනවා. එක් අවස්ථාවක වැඩි හිටිය අම්බපාලි වනය. ඒ කියන්නේ විශාල මහනුවර රාජකීය උයනක් තියෙනවා අම්බපාල උයන කියලා. අම්බපාලි උයන කියන්නේ ඒ උයන යම් ගහක් ළඟ ඕපපාතිකව පහළ වුණානේ අම්බපාලි ගණිකාව. එතුමිය දෙවඟ දක්වාගේ. එතුමියට ඒ උයන පැවරුවා. පසු කාලයක මේ අම්බපාලියට දරුවෙක් උපන්න විමල කොණ්ඩඤ්ඤ කිය. විමල කොණ්ඩඤ්ඤ බුදු සසුනේ පැවිදි වී මහා රහත් භාවයට පත් වුණා. ඊළඟට මේ අම්බපාලී ගණිකා තුමියත් ධර්මයේ පිහිටන තමන්ගේ උයන බුදුපාමොක් සංගරුවලට පූජා කළා. මේ නිසා මේ පැවිදි වෙලා තව කෙලෙසුන්නසා අරිහත්ත්වයට පත් වුණා. එක දිග කතාවක් මෙන්න මේ උයනේ වැඩි වෙන අවස්ථාවක ස්වාමීන් වහන්සේලා 500 නමක් වැඩි ආ භාවනා කමඨාන් ගැන වැඩි විස්තර අසා දැනගන්නට. ඒ ස්වාමීන් වහන්සේලාගේ භාවනා වශයෙන් පුරුදු කරමින් තිබුණේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය ලක්ෂණේ තමයි හැමතැනම අරමුණු කරමින් භාවනාව යෙදුනේ. සරුවක්යන් වහන්සේට පැමිණියාම සරුවප්යන් වහන්සේ ඒ ඇයට ගැළපෙන ධර්ම දේශනාවක් ඉදිරිපත් කළා. ඒකට කියන්නේ සප්ත සුරෝද්ගමන සූත්‍රය. සප්ත සුරිය පාටිභාව සූත්‍රය කියලා කියනවා. ඊළඟට මේ වාසෙත් බාරද්වාජ කියන දෙන්න කරුණ වයසේදී බුදු සසුනේ පැවිදුණේ දෙමෝපියන්ගේ පව අකමැත්තතියෙදී. නමුත් මේ දෙන්න බුදු සසුනේ පැවිදුණේ මහා වාසනාවකට. මේ දෙන්නත් බුදුරජාණන් වහන්සේ වැඩි සිටියේ ඒ දවස් වැඩි සිටියා මේ පූර්වාරාමේ පූර්වාරාමේ ඉලිමානේ සරුවක් යන වහන්සේ සක්මන් කරනකොට මේ දෙන්න ආවා. පැවිදි වෙච්ච අලුත. ඒ වෙලාවේදී විමසුවා කොහොමද තමන්ගේ ඥාතීන් තමන්ගේ වංශයේද ගුරුවරු ඔයත් යන්නේ කොහොමද කියන්නේ? අනේ ස්වාමීනි ඉතුරුවක් නැතුව අපට චෝදනා කරනවා, බනිනවා, ගර්හා කරනවා. ඉතින් සාරුවක්යන් වහන්සේ සියල්ල දන්නවා. දැනගෙන මේ දෙන්නා වෙනිනුත් මේ සප්ප සූර්යෝග්ගමන සූත්‍රයට අදාළ විස්තර දේශනාවක් පැවැත්වුවා. දේශනා අවසානයේදී මේ සාමණේර දෙනමම සවකලෙස් නැසා රහත් වුණා. දැන් ඊළඟට අපි සලකා බලමු ලෝකයේ පිළිබඳව ඇතිවීම නැතිවීම සියල්ල සවිස්තරව දේශනා කළ සූත්‍ර දෙකක් තමයි අග්ගඤ්ඤ සූත්‍රය සහ අසප්ත සුරියුග්ගමන සූත්‍රය. විශේෂයෙන් ගෞතම බුදු කෙනෙකුන් වහන්සේ හැර වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් මේක දැක්කේ නැහැ දේශනා කරලා නැහැ. ඒ නිසා මා සාරවත්යන් වහන්සේ ඉදින දේශනා කළා මහණෙනි මා මේ කියන දේශනාව සෝවාන් ආර්යයන් වහන්සේ නමක් කර කවුද විශ්වාස කරන්නේ? කාටද මේක අදාහගන්න පුළුවන් වෙන්නේ? අනුගානේ සෝවාන් වෙලාවත් හිටියනම් තමයි වැටෙන්නේ පිළිගන්නේ කියලා. ඒ තරමට මේ ගැන බොහෝ දෙනා නොදන්නා නිසා නොදැක්ක නිසා සැක කරනවා. එසේ නම් යම් කෙනෙක් කෂ්ඨ සමාපත්තිලාභීව පංච අභිඥා වැඩුවා නම් උබ්බේ නිවාස ඥානය උපදවවම ඒ තැනත්තන්ට මේක තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද పూర్වේ නිවාස ඥානය දේශනා කළා කියන අපේ සරුවක්යන් වාසේ සූත්‍ර රාශියක. විශේෂයෙන් දසබල දේශනාවන් එවැගේම ඥාන විභංග දේශනාවන් මහා සිංහනාද සූත්‍ර දේශනාවන් මේ වාගේ බොහෝ තැන්වල මේ කුබ්බේ නිවාස ඥානය ගැන හඳුන්වනවා. විශේෂයෙන් මේ අබුද්ධෝත්පාද කාලවල පවා තාපසවරු අෂ්ට සමාපatti ලාභයෙන් මේ අභිඥා පහ උපදවනවා. එයින් ඒ අත්කන්න පුළුවන් වෙන කල්ප කල්ප 1000ක් මේ කල්ප 40ක් අතීතයේ කල්ප 40ක් අනාගතයේ කල්ප 40ක් බලන්න පුළුවන්. ඒකෝට ඒ නිසා ඒ අත්කන්න එක සැකයක් ඇති වෙන්නේ නැහැ. එසේ නමුත් ඒ සම්බන්ධ සියල්ලෙන් සියල්ල යන වදාළේ දේශනා කොට වදාළේ අපේ සරුවක්යන් වහන්සේ පමණයි. අනිත්‍ය මෙහි කිරීම සඳහා ලෝක සත්‍යයේ යථා සත්‍යයෙන් ආબોධ කර ගැනීම පිණිස එයින් තමාගේ සසර ගමන කෙටි කරගෙන මඟඵල නිවන් සුව ලබන්නට මේ දේශනාවන් මහෝපකාරී වෙනවා. අපි සලකා බලමු බෝධිනා පියාණ තේනා කල්ප කල්ප කියන මේ වචනේ මේ කල්ප කල්ප කියන්නේ කල්පනා කොට ගත යුතු කාල පරිච්ඡේදය කියන තේරුමයි කල්පය කියලා කියන්නේ. එවැනි කාල පරිච්ඡේද තියෙනවා හතරක්. ආයුෂ් කල්පය, අන්තර කල්පය, අසංඛ්‍ය කල්පය සහ මහා කල්පය කියේ. ආයුෂ් කල්පය කියන්නේ මිනිස්යන්ගේ පරමායුෂයි. ද සදිවි ලෝකේ දෙවියන්ගේ ආශ සීමිතයි. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගේ ආශු සීමිතයි. මිනිසයන්ගේ ආශු අසීමිතයි. එක් කාලයකට වසර 10යි ආයුෂ. තව කාලයකට වසර අසංඛ්‍යය දක්වා ආශතිය. ඒ ඒ කාල පරිච්ඡේදවල මිනිසයන්ගේ ආශයට කියන ආයුෂ් කල්පය. අපේ බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ මිනිසයන්ගේ පරිමාසාරුදු 100යි. එනිසා උන්වහන්සේ පින්වම් පාන්නේ තුන් මාසිකට ඉස්සෙල්ලා ප්‍රකාශ කළා කැමැතිනම් තථාගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පාවශේෂයක් වැඩි ඉන්නවා කියේ. එතන කල්පය කියවේ ආයුෂ් කල්පය කියන්නේ වසර 100යි. කල්පාවශේෂ කියවේ අවුරුදු 120යි. ඒකට කියනවා ආයුෂ් කල්පය. අන්තර කල්පය කියන්නේ දෙන්න තුනේ වසර 10 සිට අසංකේ දක්වා මිනිසයන්ගේ ආයුෂ වැඩි වෙනවා කියවනේ. දැන් ආදි කල්පයේ මිනිසයන් ආරුදු අසංකේයයක් ආයසයි. දීර්ඝ කාලයේ කැවෑමින් ඒ ආයස අනුක්‍රමෙන් දැහැගෙන දැහැගෙන දස වාර්ෂයට බහිනවා. දස වාර්ෂයට බැලලා සත්ව විනාශයක් වෙලා ඉති ටික දෙනා කුසල් කරන්න පෙළඹීමෙන් අයමත් අසංකේය දක්වා ආයස වැඩිනවා. මෙන්න මේ දස වාර්ෂයට බහින කාලයට කියනවා අන්තර කල්පය කියලා. එවැනි අන්තර කල්ප ක්‍රම තියෙනවා තුනක්. ඒ කියන්නේ ශස්ත්‍ර අන්තර කල්පය, දුර්භික්ෂ අන්තර කල්පය, රෝගාන්තර කල්පය කියන. මිනිස්යන්ගේ సంతාන තුළ දේශාලික අකුසල් බහුල වීමෙන් දසවර්ෂ කාලයේදී අවියාවද වලින් විනාශ වෙනවා, අපාගාමී වෙනවා. මිනිස්යන්ගේ సంతාන තුළ ලෝභය උත්සන්න වීමෙන් දසවර්ෂ කාලයේදී දුර්භික්ෂ වීමෙන් එයින් අන්තර කල්පයෙන් විනාශ වෙනවා. ඒගොල්ලෝ බොහෝසෙන් හේතු ලෝක උපදිනවා. මෝහය උස්සන්න අකුසල් බහුල වීමෙන් මිනිසයන්ගේ වයස අවුරුදු 10ට 10ලා එයිදී සත්‍යන්තේ ඕදාන්තර කාලය කියලා වසංගත රෝගයන්ගෙන් විනාශ වෙනවා. එයින් මැරෙන වැඩි දෙනවා සුගතිගාමී වෙනවා කරුණාව ඇති වෙලා. ඔය විදිහේ කාන්තර කල්ප 20ක් 20ක් ගියාම ඒකට කියනවා විවත්තත්හායි අසංඛ්‍ය කල්පේ කියලා. ඒ කියන්නේ මිනිස්සුෝ දෙවියෝ ජීවත් වෙන කාලයේ දිවත් අට්ඨායේ අසංඛ්‍ය කල්පය. දැන් ওই තුන්වෙනි කල්ප කල්පය පිළිබඳවයි. අසංඛ්‍ය කියලා කියන්නේ වර්ෂ වශයෙන් සංඛ්‍යාවක් කියන්න බෑ. අන්තර කල්ප වශයෙන් 20යි. ඊළඟට ලෝකයේ විනාශය ආරම්භ වෙනවා. විනාශය ආරම්භ වීමේ ක්‍රම තියෙනවා තුනක්. ඒ කියන්නේ ගින්නෙන් විනාශ වීමේ ආරම්භය ජලයෙන් විනාශ වීමේ පිළිවෙල සුළඟින් විනාශ වීමයි කියන කරුණු තුනක් තියෙනවා. ඒකට කියනවා ජීවිත සංවර්ධය කියලා. තුන් තුන් ආකාරයේ සංවර්ධය කියන්නේ විනාශ වීමේ පිළිවෙල. සංවර්ධය තුනක් තියෙනවා මේ විදිහට ගින්නෙන්, ජලයෙන්, සුළඟින්. ඒකෙත් කියනවා ධර්මතාවක්. ගින්නෙන් විනාශ වීම සිදුවෙන්නේ කල්ප විනාශයේ සිදුවෙන්නේ ලෝක වාසී සත්‍යයන්ට දේශ උස්සන්න වීමේ අකුසල් බහුල වීමෙනුයි. ලෝභ උස්සන්න අකුසල් බහුල වීමෙන් ජලයෙන් විනාශ වීමයි. මොහ උස්සන්න අකුසල් බහුල වීමෙන් සුලඟින් විනාශ වීමයි. ඉන්නෙන් විනාශ වීමේ කල්ප වාර 20000ක් ගියාම තමයි අටවෙනි එක වතුරින් විනාශ වෙන්නේ. අයමත් දෙන්නේ හතක් ගිහින් අටවෙනි කල්ප විනාශයේ වතුරින් ඕම ගිහිල්ලා අටවරක් අට 64 පිරෙන දවසේදී සුළුගෙන් විනාශ වෙනවා. ඒ විනාශ වීමේ සීමා තුනක් තියෙනවා. ගින්නෙන් විනාශ වීමේ සීමාව භක්ම ලෝක තුනක්. ඒ කියන්නේ ආභාසරේ යට පරිත්තාම අපමානාව ආභාසර කියන මේ තුනෙන් යට. එනම් භක්ම පාරිසජ්‍ය භක්ම පුරෝහිත මහා භක්ම කියන මේ භක්ම ලෝක තුනත් එක්ක විනාශ වෙනවා. වතුරෙන් විනාශ වීමේදී ධර්ම ලෝක හයක් එක්ක විනාශ වෙනවා. මුලින් කියපු තුනයි පරිත්තාබ අපමානාබ ආබාසර කියන තුනත් එක්ක හය විනාශ වෙනවා. සුලඟින් විනාශ වීමේදී බ්‍රහ්ම ලෝක 9ක් විනාශ වෙනවා. පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්න කියන බ්‍රහ්ම ලෝක තුනත් එක්ක 9 විනාශ වෙනවා. ඔය විදිහට සීමා තුනක් තියෙනවා කල්ප විනාශ. ඇත්ත වශයෙන් මේ කියන අවස්ථාවන් එක සත්වලකට නෙමෙයි සක්වල කෝටි ලක්ෂයක් තියෙන එක මණ්ඩලයක්. සක්වල අනන්තයි කියලා අපේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. එයින් එක එක මණ්ඩල තියෙනවා. ඒවාට කියනවා ආඥා ක්ෂේත්‍රය කියලා. දැන් ක්ෂේත්‍ර තුනක් තියෙනවා. ජාති ක්ෂේත්‍රයේ ආඥා ක්ෂේත්‍රයේ විෂය ක්ෂේත්‍රය කියලා. ජාති ක්ෂේත්‍රයේට කල්ප තියෙන්නේ මේ සක්වලවල තියෙන්නේ 10යි. ආඥා ක්ෂේත්‍රයේද සක්වලවල් කෝටි ලක්ෂයක් තියෙනවා. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දේශු රතන සූත්‍රාන්ත දේශනාවාදී විශේෂ දේශනාවන්ගේ ආනුභාවය පවත්නා කාල ප්‍රදේශය. විශේෂ ක්ෂේත්‍රය කියන්නේ සරුවක්යන් වහන්සේට පමණ කරමුණු වෙන්නේ අනන්ත පරිමාණ සක්වලවල් තියෙනවා. එයින් එකවර හැදෙන එකවර නැසෙන මණ්ඩල තියෙන්නේ කෝටි ලක්ෂයේ කෝටි ලක්ෂයේ ගෙවිනේ. නිසා කෝටි ලක්ෂයක් දක්වන මේ විදිහට ඇතිවීම නැතිවීම සිදුවෙන ඇති දේශනාව සඳහන් වෙනවා. ඉන්නෙන් විනාශ වීමේදී පළමුවෙන්ම සිදුවෙන්නේ කාමාවචර දේවතාවෝ බොහෝම දුක්ඛිත විලාසයෙන් අහසේ ඇවිදගෙන කියනවා තව අවුරුදු ලක්ෂයක් පමණ කල්ප විනාශ වෙනවා ඒ නිසා කිසි තැනක ඉන්න පුළුවන් වෙන්නේ නැහැ හැමෝම පංචශීල රකින්න කොහේ අටශීල රකින්න මෞඛ්‍ය උපස්ථාන කරන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩන්න ඥාන වඩා බමලෝට යන්නේ කියලා කාමාචර දේවතාවෝ කියාගෙන යනවා. මේක දීර්ඝ කාලයක් පවතිනා මේ මේ පරිවිදේ. මේක කියන්නේ කල්ප කෝලාහලයේ කිය. ලෝකේ කෝලාහලවල් පහක් තියෙනවානේ කලබල වීම පහක් තියෙනවානේ. කල්ප කෝලාහලේ, බුද්ධ කෝලාහලේ, චක්‍රවර්ති කෝලාහලයේ මංගල කෝලාහලය සහ මෝහනීය කෝලාහලය කියේ. කෝලාහල කියන්නේ මේ දෙවියන් එක්ක මේ මුළු රටවාසී නැත්නම් මුළු සක්වල වාසී දෙවියන් අතර පැවැත්වෙන මේ පණිවිඩය. ඉතින් මේ කල්ප කෝලාහලය සිදු වෙන්නේ ලක්ෂ අවුරුදු ලක්ෂයකට කලින්. මේ විදිහට කල්ප කෝලාහලය ඇති වෙනකොට මිනිස්සු බොහොම බයටපත් වෙනවා. බයටපත් වෙලා අර වාගේ පිළිවෙත් පුරන්න පටන් ගන්නා කිසි කෙනෙක් පවක් කරන්නේ නැහැ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩනවා සියලාදී ගුණ පුරලා. මනෝලෝකදී ධ්‍යාන ලැබුණා නම් දෙව්ලොවට ගින් ධ්‍යාන වඩනවා. ඒ කාලේ දෙව්ලොව මේ ජීව සම්පත් විඳිනා නෙමෙයි. සියල්ලෝම ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩා ආවසරෙන් ඉහළ බමතල වලට යනවා. සතරපාගත සත්‍යෝත් ඒ වාගේ. නියත විසුදුු ගත්තායේ අර ආඥා ක්ෂේත්‍රයේ හැර විෂා ක්ෂේත්‍රයේ කියන ඈතම ඈත අපාවයන් වලට මාරු වෙනවා. ඒ ගන්න ගොඩේ ඉඳලා දෙන්නේම නැහැ. අනිත් සියලු දෙනාම අනන්තරේ කර්මී කළා පවා ඒ කල්ප විනාශ ආරම්භයේදී ගොඩේ එනවා. ත්‍රිසං പ്രേත අසුර නරක ආදී සියලු සත්වෝම අපරාපරිය වේදිනිය කුසල කර්ම කියනවා. ඒ ඇත්තෝ මනලෝට එනවා මනලෝයෙන් දෙව්ලෝට යනවා දෙව්ලෝයෙන් ධානවඩ බඹලෝ යනවා. කල්ප විනාශයේ ලක්ෂයක් අවුරුදු තියෙන්නේ වර්ෂාපතනයක් වෙනවා දින හතක්. ඉන් පස්සේ ආය කවදාකවත් රැහි බිඳුවක් නැහැ. අවුරුදු කෝටි ප්‍රකෝටි අසං ගානක් ගියාම මුළු මහත් පොළොව තලයේ පිටින් කාන්තාරා කාන්තාරයක් වාගේ වෙනවා. ගහක් වැලක් නැහැ. ඔක්කොම වේලෙලා. ඊළඟට දෙවෙනි වරට තවත් ආලෝක මණ්ඩලයක් පහළ වෙනවා. ඒකට ඉතින් සූර්ය මණ්ඩලය කියලා කියනවා සම්මතයේද. නමුත් ඒක දෙවිකන්ගේ විමානයක් නෙවෙයි. ඒ දෙවෙනි එක පහළ වෙනකොට පංචමා ගංගාව රණිකු සියලුම ඇල දොළ වැව් නිව් කකුල ඔක්කොම ඉදෙනවා. තවත් දීර්ඝ කාලාන්තයක් යන තැන තුන්වෙනි සූර්ය මණ්ඩලයේ හැටියට විශාල ආලෝක මණ්ඩලයක් ඇති වෙනවා. ඒක ඇති වුණා පංච මහා ගංගාවල් ඔක්කොම සිඳී ගියලියනවා. තවත් දීර්ඝ කාලයක වැමින් හතරෙනි සූර්ය මණ්ඩලයක් උදා වෙනවා. ඒ වෙනකොට විශාල දිල් වශයෙන් පැතුණු ඡද්දන්ත විල, කර්ණ මුණ්ඩ විල, උණාල විල, ඡද්දන්ත විල, මන්දාකිනී විල, සිංහ ප්‍රපාත විල, එවැගේම මන්දාකිනී විල, රතකාර විල ආදී විල් හතම විල යනවා. ඒවා විශාල සාගරවල් වාගේ ඊළඟ පස්වෙනි සූර්ය මණ්ඩලයකොත් දීර්ඝ කාලයකින් පසු ඇති වෙනවා. මහා මොහොනේ වතුර බිඳුවක් වන් නැතුව හිඳෙනවා. තවත් දීර්ඝ කාලයක කැවෑමෙන් පහළ වෙනවා හයවෙනි සූර්ය මණ්ඩලයක්. එතකොට කෝටි ලක්ෂයක් සක්වලේ පිටින්ම එකම දුමානයක් බාටපත් වෙනවා. මේ පොළොව තලයේ සිට බමතලයේ තුන්වෙනි බමතලයේ දක්වා කියන්නේ මහා බ්‍රහ්මතලයේ දක්වා එකම දුමානයක් බාටපත් වෙනවා. තවත් දීර්ඝ කාලයක වැෑමෙන් හත්වෙනි සූර්ය මණ්ඩලයේ උදා වෙනකොට මුළු මහත් සක්වලවල් කෝටි ලක්ෂයක් ගිනි ගන්නවා. ඒ ගිනි ජාලාව අතරක් නෑර ජල් වෙලා ජල් වෙලා බ්‍රහ්ම ලෝක තුනක් එක්ක දිව්‍ය ලෝක ඔක්කොමත් එක්ක දවනවා. මේ මහා පොළ ඔක්කොම පුච්චලා දානවා. ඒ ඔක්කොම අහසට නැගෙනවා. ඔය මහා මේරු පර්වත කියන විශාල පර්වත එවාගෙම අනිකුත් සීලම කඳු මුදු ඔක්කොම අහසට යනවා. ඒ ඔක්කොම දින්නෙන් පිච්චෙනවා පිච්චිලා මේක බිඳුවක්වත් අලු නැතුව ඔක්කොම ඉඳෙනවා අවසන් වෙනවා. වපුර දැල්ලුවා වාගේ වෙනවා. මේ කියන සියල්ලම සිද්ධ වෙන්න සුළු පටු කාලයක් යනවා නෙමෙයි. අන්තර කල්ප 20ක තරම් දිග කාලයක් ගත වෙනවා. ඒ තරම් පුදුමයි මේ කල්ප විනාශයේ සිදුවීම. ඒ විනාශයලා අවසන් වෙන්නේ අන්තිමේදී අජට ආකාශ වෙනවා හසයි මේ මහ පොළොව තිබුණු ප්‍රදේශය ඔක්කොම අජට ආකාශ වෙනවා. අන්ධකාර වෙනවා. උලම් බිඳුවක්වත් නැති වෙනවා. ඒ විදිහට මුළු මා ලෝක ධාතු කෝටි ලක්ෂයක් එහෙම පිටින්ම අන්ධකාර වෙනවා. ඒ තත්ත්වයට පත් වෙන්න මහා කල්පයෙන් හතරෙන් එකක් යන එක නන්තර කල්ප 20ක් තරම් කාලයක් යනවා. බමලෝගී වූ බ්‍රහ්මියෝ කෙලෙස් නැති කළා නෙමෙයි ගියේ. ඒ ඇත්තන්නේ තියෙනවා සංයෝජන 10ක්. ඒ ඇත්තෝ ඉහළ ඉඳගෙන හිතනවා "ඕ මේ නැති වෙච්ච බ්‍රහ්ම ලෝක තුන ඇති වෙත්වා. ජීව ලෝක හය නැවත ඇති වෙත්වා. මනුලව සකස් වේවා." ඕවා ඉතින් හිතෙනවා. මොකද ඒ ඇත්තෝ පහළට එන්න බොහොම කැමැති. එක්කෙනෙන් නෙමෙයිනේ ප්‍රමාණ කරන්න බැරි විශාල ජනකාවක්. ඒ සියල්ලෝම මේවා හිතන්නේ හිතන්නේ හිතන්නේ චිත්තේ ප්‍රතිකරගෙන උතුසමුත්තාන සතර ධාතුන් පහළ වෙනවා. පළමුවෙන් ඊටාම සියුම් පොද වැස්සක් ඇති වෙනවා. කල්යන්න යන්නේ ඒක විශාල ධාරානිපාත වර්ෂාවල් බාටපත් වෙනවා. ඒ අතර උඩින් වටින් පිටින් හැමතැනින්ම සුණ ගැවිලා ඒ ඒ ජලයේ සම්පින්දනය කරනවා. සම්පින්දනය කරමින් බ්‍රහ්ම ලෝක තුන තිබුණ හැටියට නිර්මාණය වෙනවා. දිවි ලෝක හය තිබුණ හැටියට නිර්මාණය වෙනවා. මනෝමී පොළොව තලයේ ගංගා පර්වත භූමි මහා සමුද්‍ර මේවා තිබුණ හැටියට හිතෙනවා. යම් කෙනෙක් මවනවා නෙමෙයි. ඒ බ්‍රහ්මයන් හිතන සිටිවිල්ල නිසා චිත්තේ ප්‍රත්‍ය කරගෙන උතු සමුත්‍රානික වශයෙන් වෙයි මේ ලෝක ධාතු ආරම්භ වෙන්නේ. අත වශයෙන් මේ විදිහට ආරම්භ වෙන්නත් කියනවා දිවස්ස අසංඛ කල්පයේදී දැන් අද විනාශ වෙමින් තිබිච්ච කාලයේ කියනවා සංවට්ඨ අසංඛ කල්පය විනාශ වී පවත්නා අන්ධකාර කාලයක් මහා අන්තර කල්ප විශ්වකතරන් කාලයක් ඒකට කියනවා සංවට්ඨාය අසංඛ කල්පය ඊළඟට හැදෙමින් පවත්නා කාලයට කියනවා විවත්ත අසංඛ කල්පයේදී මේ දෙක අසංඛ්‍ය කල්ප හතරක් එකතු වුණාම ඒකට කියනවා මහා කල්පය කියලා. ওই මහා කල්පයේදී තියෙනවා අන්තර කල්ප 80ක ප්‍රමාණයක්. එයින් මේ මිනිස්යෝ දෙවියෝ යත බ්‍රහ්ම ලෝකවල තුනක් අය ජීවත් වෙන්නේ අන්තර කල්ප 20ක තරම් කාලයක් පමණයි. අනිත් තුන් කාලයේම මිනිසයන් දෙවියන් මේ පොළොව තලයේ අසුරක් නැහැ, දිව්‍ය ලෝක නැහැ, බ්‍රහ්ම ලෝක තුනකුත් නැහැ. ඔය වගේම වතුරෙන් විනාශ වීමේ අවස්ථාව සිද්ධ වෙන්නේ මේ ගින්නෙන් විනාශ වීම වාර 3ක් මහා කල්ප 3ක් විනාශ තුනක් නෙමෙයි හතක් විනාශ වෙලාට පස්සේ අන්තිමේදී වතුරෙන් තදවාගේ කාර වර්ෂාවක් ඇති වෙනවා කාරම් වර්ෂාවක් ඒ කාරම් වර්ෂාව තව වෙන ඔක්කොම දී වෙනවා ඔක්කොම දී වෙනා දී වෙනා දී වෙනා මේ කෝට්ලාස්සා සත්වලේ පිටින් ජලාශය වෙනවා ඒ ජලාශය වෙන අන්තිමේදී මහා අන්ධකාර වෙලා ජලයත් අවසන් වෙනවා. ඒ විනාශ වීමේ කාලයත් අර වගේම අන්තර කල්ප විශ්වක කාලයක් තිස්සේ විනාශ වෙනවා. එයින් බ්‍රහ්ම ලෝක හයක් එක්කයි විනාශ වෙන්නේ. අර වගේම කාල පරිච්ඡේදයේ විනාශ වෙමින් පවතින අන්තර කල්ප විශ්වක කාලයක් විනාශ වී අධික ආකාශෝ පවතින අන්තර කල්ප විශ්වක කාලයක් එවැගේම හැදෙමින් පවතින අන්තර කල්ප 20ක කාලයක් හැදී පවතින අන්තර කල්ප 20ක කාලයක් ඔය විදිහට වතුරෙන් එකවරක් නැවත ගින්නෙන් හත්තරක් කොහොම ගිහිල්ලා 64 වෙනි වාරයේදී සුළඟින් විනාශ වීම ආරම්භ වෙනවා ඒ වෙලාවේදී ඇති වෙන සුළඟ නිසා මේ මහා පොළොව අහසට ගන්නවා ඔක්කොම ගල් පර්වත පවා සුණු විසුණු කරනවා බඹලව දෙවුල ඔක්කොම විසුණු විසුණු කරනවා මේ සුළඟේ කෝටි ලක්ෂයක් දක්වල මුළු ලෝකෝම දුහිලි වාටපත් කරනවා දුහිලි බිඳක්වත් ඇති නොවන ඇති විනාශ කරනවා ඒක මහා විනාශයක් කල්ප 64කට වරයි සිද්ධ වෙන්නේ ඒකෙදී බ්‍රහ්ම ලෝක නමයක් එක්ක විනාශ වෙනවා මෙන්න මේ කියන අවස්ථා තුන ඒකට කියනවා සංවාත තුන කියලා ජලයේ ගින්නෙන් ජලයෙන් සුලමි ඊළඟට විනාශීමේ සීමා තුනක් තියෙනවා ප්‍රථම ඥාන තලයේ 12 ඥාන තලයේ තෘතිය ඥාන තලයේ ප්‍රථම ඥාන තලයේ සිට පහළ සියල්ලම ගිනි විනාශ වෙනවා ဒုတိ ය ඥාන තලයේ සිට පහළ සියල්ලම වතුරෙන් විනාශ වෙනවා තෘතිය ඥාන තලයේ සිට ඊට පහළ සියල්ලම සුලගෙන් විනාශ වෙනවා මෙන්න මේ විදිහේ කල්ප විනාශ වෙන ඇති සරුවක්යන් වහන්සේ දේශනා කරනකොට අර 500ක් ස්වාමීන් වහන්සේලාගේ අර වාසෙක්ක බාරද්දාජ සාමනේ සාමනේර දෙනමගේ පුදුම විදිහේ කොමෝත් ගමන ඇති වුණා. ඕ පුදුම අද්භූත සිද්ධියක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මොනතරම් මේ හිතා ගන්න බැරි තරම් විනාශ වීමක්ද. ඒතකොට මේක දෙවි කෙනෙක් හිටියත් බුදු කෙනෙක් හිටියත් සිදු වෙනවා වෙනවාමයි. බුදු රූපාල වෙන්නේ සීමිත කාලයක පමණයි. සරුවක් යන වහන්සේ දේශනා කරන උපාදාවා භික්ඛවේ තථාගතයන් අනුපාදාවා තථාගතානං හිතාවසාඝාතු ධම්මච්චිතා ධම්ම නියාමතා කියලා. කරුවක්යන් වහන්සේ නමක් පහළ වුණත් නුණත් මේ ලෝක ස්වභාවය ඇතිවීම නැතිවීම කියන එක හැමදාම සිදුවෙමින් තියෙන දෙයක්. ඒ කරුවක්යන් වහන්සේ අනුමතග්ග සංයෝත්‍රයේ සංයුක්ත සූත්‍රයේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරයේ මේ ලෝක සත්‍යය මේ කල්ප කියන එක ඔච්චර දිගට ඒ කල්ප කියන එක දිග උපමාවකින් මිසක් කියන්න පුළුවන් කමක් නැහැ වර්ෂ ගණනේ. යොදුනක් දිගපාල උස ඇති එක ඝන සෛලමේ පර්වතයක් උඩින් දේවතාවෙක් වසර 100කට වරක් යනකොට දිව සළුව පැවරීමෙන් මේ පර්වතයේ ගෙවිල ගෙවිල ගෙවිල පොළොවට පස් වෙනවා නම් ඊට වඩා වැඩි කාලයක් යනවා කල්පය අවසන් වෙන්නේ. යොදුනක් දිගපාල උස ඇති අබකොටුවක් පුරවලා මුදුන් කරලා අවුරුදු 100කට වරක් එක එක ආදායතියස් කරලා ගණන් කළත් ඒත් මේ කල්පේ අවසන් වෙන්නේ නැහැ තරම්ම කල්පේ දිගයි කියන එක දේශනා කළා තියෙන උපමාව. ඒ වාගේ කල්පේ එකක්ද දෙකක්ද 100ක්ද 1000ක්ද ලක්ෂයක්ද කෝටියක්ද අසංඛේයයක්ද ප්‍රමාණ කරන්න බැරි තරම් කල්ප මේ ලෝක සත්‍යය ගමන් කරගෙන යනවා. උත්පාද ජරා මරණයන්ද පත්‍යමින් ලෝක සත්‍යය මේ කාලයට යටත් වෙලා කාලේ අවස්ථාවන්ට මුහුණ පාමින් එනවා. සරුවක්යන් වහන්සේ බෝධි සම්භාර පුරන්න පටන් ගත්තේ විශාසංක කල්පලාක්ෂයක ඉහළ ඉඳලා. ඒ සීමිත කාලයක් ඒ ඇර සරුවක්යන් වහන්සේ විසින්වත් කියලා නිම කරන්න බැරි තරම් දීර්ඝ කාලයක් මේ ලෝක සත්‍යමේ හැදෙන නැසෙන කල්පයේ එකතු වෙලා සුගතේ දුගතේ වල දුක් විඳින්න කාලය ගත කරන හැටි පහදා දුන්නා. එනිසා අන්තිමේදී සරුවක්යන් වහන්සේ දේශනා කරනවා අලමේව භික්කවේ එවං අනිත්‍යා භික්කවේ සම්බේ සංඛාරා එවං අද්දුවා භික්කවේ සම්බේ සංඛාරා එවං අනස්සාසිකා භික්කවේ සම්බේ සංඛාරා අලමේව භික්කවේ සම්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුක්තිතුං මානිනී මේ විදිහේ මේ සංස්කාර කියන ධර්ම අනිත්‍යයි ඇතිව නැතිව යනවා අනිත්‍යයි අද්දුයි తాවකාලිකයි අනස්සාසිකයි සනසීමක් නැති දෙයකු එනිසා මානමිමේ සියලු ශාස්ත්‍රාරයන්ගේ කෙරෙහි කලකිරීම වටිනවා නොඇලීම වටිනවා මේ අත්හැරීම වටිනවා කියන එක පාදා දෙමින් ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පාදා ධර්ම දේශනාව නිම කළා අත්වසයෙන් මේ විහිතේ ඒ මොහොතේදී ඕමෝද්ගමණය වෙමින් බොහොම අභ්‍යන්තරයේ අවදි වීමකින් සිටියේ ස්වාමින් වහන්සේලාගේට සමාධි වෙන සමාධිය තුළින් විපස්සනා ඥාන පහළ වෙන ඒ ආසනයේදීම සෞකලස් නැසා මහා රහත් භාවයට පත් වී වදාලා ඊළඟ තා මේ සම්බන්ධව දීර්ඝ විස්තර සඳහන් කරන්න ඇත ඒකට කාලය මදි වෙනවා විශේෂයෙන් දැන් කල්පයක් විනාශ වෙලා නැවත ආරම්භ වීමේදී සිදුවෙන හැටි ගැනත් අපි කෙටියෙන් කියන්නම් ඒ කියන්නේ ඉහළ බ්‍රහ්ම ලෝකවල ආයශ ගෙවනා වූ බ්‍රහ්මයෝ අර අලුතෙන් හටගත් බ්‍රහ්ම ලෝකයක පහළ වෙනවා. එතනින් නැවත දිව්‍ය ලෝකයට එනවා. නැවත මේ මනුලෝතලයට එනවා. මනුලෝතලේ වට ඒ කාලයේදී ඝන අන්ධකාරයි. ඒ ඇත්තන්නේ ශරීරා ලෝකේ තියෙනවා. ඒ ඇත්තෝ ප්‍රීති ආහාර කරගෙන ආසය ඇතිරෙන්නේ. ආයුෂ් ප්‍රමාණය අසංකේයයි. ඉතින් ඒ ඇත්ත එක්කෙනෙක් ආම තවත් හිතෙනවා තවත් අයාවත් හොඳයි තවත් අයාවත් හොඳයි එනවා. බොහෝ දෙනෙක් එනවා කෝටි ගණන් එනවා. ඇවිල්ලා ආකාශකාරීව ප්‍රීති ආහාර කරගෙන මේ පොළොව තලිය ආශ්‍රයයට එනවා. ඒ එන්න අතරේදී යක්ෂන්ගේ ආලෝකයට දෙනවා මේ පොළොව තලයේ මිදිලා තියෙන ඉතින් මන්දියක් කියන්නේ බොහෝම රසමීරු ආහාරයක්. බොහොම මේ පෙනවාගේ මිහිරි. ඒක ලෝල જાති කෙනෙක් දිව ගාලා බලනවා රස වැටෙනවා ඒ කියන්නේ පෙර ජාතිවල ආහාරයට ගිජු කෙනෙක් තමයි මුලින් මේක කරන්නේ එයා මේක කටේ ගෑම බොහොම ප්‍රණීතයි අනිත්‍යයක් කියලා ඒක අනුභව කරන්න පටන් ගන්නවා අන්තිමේදී ඒක ක්‍රමයෙන් අවශ්‍ය වෙනවා දීර්ඝ කාලයකින් පසුව තවත් කාලයක ඇති වෙනවා පඨවි රසය කියලා එකක් ඒකත් අර වගේ මී පැනවාගේ මිහිරි ඒකටත් ගිජු වෙනවා තාකාලික පහළ වෙනවා පදානතා කියලා වැල් වර්ගයක්. ඒකත් බොහෝම මිහිරි. ඒකත් අනුභව කරන්න පුරුදු වෙනවා. ඔය විදිහට යනාතරේ ඇත්තන්ගේ <clears throat> ඉනේතේකම මේ පොළොව තලයේ ඇති වෙනවා ස්වයං ජාත ඇල් වර්ගයක්. දී පොතු නැහැ, නිවුඩු නැහැ. ඒකට අවශ්‍ය දෙයක් නැහැ, කත්ත ගත්ත කරල් නැහැට හැදෙනවා ඒ මොහොතේම. ඒක බොහොම මිහිරි. ඉතිල් මන්දේ වාගේ බොහොම මිහිරි. ඒකට කැමැට පුරුදු වුණා ඒ මිනිස්යන්ගේ ඒ උපපාතික මිනිස්යන්ගේ సంతාන ඕලාරික වෙනවා. ඒ වගේම ඒවා අනුභව කරන නැත්නම්ගේ ශරීරයේ ඕලාරික වීමෙන් අහසින් යන්න බැරි වෙනවා. ශරීරාලෝකයත් අතුරුදහන් වෙනවා. ඒ වගේම <clears throat> ඒවා ශරීරයෙන් පහවෙන්න අවශ්‍යම දොරටු පහළ වෙනවා. අදෝ මාර්ග පහළ වෙනවා. පූර්ව ජාතිවල ස්ත්‍රීන්ට ස්ත්‍රී භාව, පුරුෂයන්ට පුරුෂ භාව ඇති වෙනවා. එනිසා යැත්තන්නේ ආරක්ෂක ස්ථාන අවශ්‍ය වෙනවත් ලැබෙනවා. ඔය යැත්තනේ හරියටම මැදින්පුර පසළොස්වක පොහොව දවසේදී සූර්ය මණ්ඩලයේ උදා වෙනවා. ඔක්කොගෙම సంతාන අවදි වුණා. හැමෝම ජීව හරි වාසනාවයි හරි වාසනාවයි හරි සූර්ය භාවයට විපත් වුණා නේද කියලා ඒ මණ්ඩලයේ සූර්ය කියලා නමක් කිව්වා. ඒක හැන්දෑව වෙනකොට බහලා යනකොට තවත් මේ වාගේ මුරුදු මොලොක් ඒ කියන්නේ වර්ණී ඇති රස ඇති මොහොම මුරුදු දෙයක් පහළ වේවා ඒකටම චන්ද්‍ර මණ්ඩලයේ උදා වුණා ඒකට තමංගේ කැමැත්ත අනුව පහළ වෙච්ච නිසා චන්දෝ කියලා ඇති වුණා නම අන්න ඒ දක්වාම ලෝකයේ ඇදමින් පැවතිච්ච කාලයයි දිවස්ස අසංක කාලයයි ඊළඟට තමයි ඉතින් මිනිස්සු ගෙවල් දරවලා හදාගෙන අවශ්‍ය ඇඳුම් පළඳුම් නිපදවාගෙන ඊළඟට ආහාර පාන සම්පාදනය කරගෙන, ඇලිවලන් සකස් කරගෙන ඒවා ව්‍යාප්‍යාගෙන කැමැති පුරුදු වුණේ. අන්තිමේදී <clears throat> කොටස් බෙදා ගන්න පටන් ගත්තා මොකද වෙන දවස්වල කරල් කඩා ගත්තාම ගන්න ගන්න දේ පිරෙනවා හැදෙනවා නමුත් ඊට පස්සේ ගන්න ගන්න ඒ කරල් නැවත හැදෙන්නේ නැහැ එනිසා කවුරුත් එක ඒකමතිකව ලනු ගාලා වැල් නැදලා ඉඳන් වෙන් කරගත්තා දැන් කරගෙන ඒවා පරිභෝග කරනකොට එක්කෙනෙක් ඕලඝාතක මිනිසෙක් අන්සතු දෙයක් ගත්තා. දෙතුන් සැරයක් ආවාද කළා අන්තිමේදී උන් ගාගමන ගන්න පටන් ගත්තා. මේ හේතුවෙන් ඇති වුණා අපට අනුශාසනා කරන්නේ ඕනේ කියලා. එනිසා ඒ කාලීදී දෙනුමින් දනුමින් උගත් කෙනෙක් පත් කරගත් මහා සම්මත රජ කියලා. ඒ මහා සම්මත රජතුමාගේ නම ඇතුනේ ශාස්ත්‍රීය කියලා කෙත් පාලනය කරන නිසායි. කෙත් පාලන නිසා එතුමාගේ වංශයේ ශාස්ත්‍රීය කියලා ඇති වුණා. ඔය අතර තවත් කාණ්ඩයකට පෙරේසු ආත්ම තේනවනේ කාලේ ඕපපාතික වෙන උපන්නේ. ඒ ඇත්තන්නේ තුනානේ අපි හිතේ තන බමලෝ යන්නට ඕනේ කියලා මනගත වෙලා ධාන වඩනවා. ධාන වඩන කොට ඒ ඇත්තන්නේ කියන අධ්‍යායක කියලා. ඊළඟට සමහර කෙනෙක් ධාන වඩන්න බැරුව නැවත ගමට එනවා. ඒ අතන්ද කෙලස් පහ ගැඹු වර්තයෙන් කියලා බ්‍රාහ්මණ කියලා නමක් ඇති වුණා. ඒ අතර එක එක කටයුතු සඳහා යෙදුණා. අර වී වර්ග නැත්තම් හැල්වි වර්ග වෙනදාමිය නැත්ත ඇති වුණා. ඒ අතන්න වෙස්ස කියලා නමක් ඇති වුණා. කවරකින් ගෙවල් හදන අය ඇලිවලන් හදන රජවීන අය මොගලු සුද්ධ කියලා හඳුන්වුණා. මේ එකම වර්ගයේ මිනිස්සු වංශ වශයෙන් බෙදී ගිය ඇති කෙනෙක් බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී පහදා දුන්නා. අන්තිමේදී අනුපිළිවෙලින් මේ මිනිසයන්ගේ సంతානවල කෙලෙසුන් වැඩිවීමෙන් අකුසල් වැඩිවීමෙන් ඔය කියන අසංකේයාස දාන දාලයි දීර්ඝ කාලයක රැවැමින් තමයි දස වර්ෂයට බැලලා විනාශ වෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ පහදා දුන්න ලෝක ස්වභාවයයි. හේතුඵල ධර්ම ස්වභාවය කෙනෙක් මවන්නවා නෙමෙයි කෙනෙක් කරනවා නෙමෙයි කෙනෙකුගේ වරක් ප්‍රසාදයක් නෙමෙයි කෙනෙකුගේ ශාප කිරීමක් නෙමෙයි සත්‍ය సంతාන තුල පහළ වෙන කුසල් හේතුයෙන් වැඩි දියුණු වෙනවා අකුසල් හේතුයෙන් පරිහානියටපත් වෙනවා මේ නිසා සරුවක්යන් වහන්සේ දේශනා කොට වදාළා මේ වෙනස් වීම නැවත වෙනස් නොවන තත්ත්වයටපත් කරන්න සමතේ ලෝකයේ නැහැ නමුත් තම තමාගේ සංකාන තුළ දිනු කරගන්න සීල සමාධි ප්‍රඥා ගුණමය නිසා මේ වෙනස් වෙන ලෝකයෙන් එතර වීමට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි සරුවක්යන් වහන්සේ දේශනා කොට වදාළේ ඉති බුද්ධෝ අවිඤ්ඤාය ධම්මමක්ඛාසෙ වික්ඛුණං දුක්ඛසන්ත කරෝ සත්තා චක්කුමා පරිනිබ්බුතෝ. සරුවක්යන් වහන්සේ මේවා සියල්ල තේරුම් ගත් ආબોධ කරගත් ස්වයං ඥානෙ ආબોධ කරගෙන සමන් වහන්සේ ක්ලේශ පරිණිරවාණයෙන් හේනුවන් පිරිනුණා කියන්නේ බුදු වුණා. ලෝතුරා බුදු වුණා. බුදු වෙලා තමන්ගේ පැතුම නිසා ලෝකයට ආબોධ කරන්න අවුරුදු 45ක් පෑයම් කළා. ඒ අවුරුදු 45 මුළුල්ලේම දසෝ අමාදාමින් සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන සසර දුකින් අත මිදී වෙනස් වෙන ලෝකයෙන් එතර වී වෙනස් නොවන සදාකාලික සෝය වෙන අමා මහ නිවන සාක්ෂාත් කළා. මෙන්න මේක නිසා සාරුවක්යන් වහන්සේ මේ දේශනා තුලින් බලාපොරොත්තු වන්නේ ලෝක සත්‍යයට සැබෑ තත්ත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභතාවයන් අවබෝධ කරවා දීලා දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් කරලා ක්ලේශ පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය කියන කෙලෙසුන් නැසීමත් ස්කන්ධ බර වහා ගැනීමත් කියන අවස්ථාවයකටපත් වෙන හැටියට අමා මහ නිවන අවබෝධ කරවීමයි. ඒ මේ සරුවක්යන් වහන්සේගේ දේශනා තුළින් අද අපි මේ කෙටි හැඳින්වීමක් කෙලේ පසුගිය දවසක සාකච්ඡා කිරීමේදී මට අහන්න ලැබුණා මේ කල්ප විනාශයේ ලෝක විනාශයේ සම්බන්ධ කරුණු තව තව මහ ජනතාවට දැනගන්න සැලැස්වුවොත් හොඳයි කියන මේ ආරාධනය. ඒ නිසා අද මේ කාරණේ ඉදිරිපත් කරන්න යෙදුනේ. නැත්තම් මොනතරම් ධර්ම දේශනා අපට තව තියෙනවද? ඒ සියලුම දේශනාවන් සරුවක්යන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වූ සුවිසුද්ධ දේශනා බැවින් අපි යම් අවස්ථාව ගැන නැවත සැලකා බලනවා. ඇත්ත වශයෙන්ම මේ කාලය තුලම ධර්ම දේශනා දී තියන්නේ නැහැ අසනීප කන් නිසා එක්තන් වී බොහොම විවේකව මගේ කටයුතු කරගෙන ඉන්නේ. ඉතින් මේ අවස්ථාව මේ දායක සමිතියේ බලවත් ඉල්ලීම නිසා විශේෂයෙන් අවිගයන් ඇමතුමත් මේ මැතිණියක් දෙන්නාගේ උනන්දු නිසා මේ ධර්ම දේශනාවට අපි ඉදිරිපත් වුණා. හැබැයි තවදුරට මේ වාගේ දේශනා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පසුගිය කාලයේහි මේ සම්බන්ධව අපි නිතර සාකච්ඡා මේ ධර්ම දේශනාදී ආරාධනා එවන බැවින් ඉන්නේ තැනින්දගෙන ධර්ම දේශනා කරන්න හැකි නම් කොච්චර පහසුවක් වේවිද ඒක ඒකත් අවස්ථාව සැලසේවා කියලාම ප්‍රාර්ථනා කරනවා ඊළඟට <clears throat> දැන් අද මේ දේශනාවේ අරමුණ විශේෂයෙන් මගේ ජන්මදිනය කියලායි බොහෝ දෙනා හිතන්නේ. ජන්මදිනය කියන එකේ තේරුම අත්වතේම දුක්ඛ සත්‍යයක් පහළ වීම නේද? දුක්ඛ සත්‍යයක් පහළ වීම තමයි පරිසන්දි ගැනීම. මව කුසෙන් නිහිරීම. එවාගෙන ඊළඟට මේ උදාම් පටන් ඉතින් ජීවත් කරවීම. ඔක්කොම දුක්ඛ සත්‍යයේ. අවුරුදු 75ක් ජීවත් වුණා කියන්නේ දුක්ඛ සත්‍යයක් පරිහරණය කළා. ඒ දුක්ඛ සත්‍ය ආද නෙමෙයි. කල්ප කෝටි අසංඛ්‍ය ගණන් තිස්සේ මේක අදාදා තමයි ඇවිල්ලා තියෙන්නේ. එක විදිහෙන් නෙමෙයි. අනන්ත අපරිමාණ දුක්ඛ ධර්මයන්ද පාත්‍ර වෙමින් අනන්ත අපරිමාණ සැප සම්පත් වලට පාත්‍ර වෙමින් තමයි මේ ස්කන්ධ පරිහරණය දිගට ඇවිත්තේ. නමුත් අපි අද සසුන්ගත වෙලා බුදු සසුනට උරදීලා ඉදී සසුන් පිළිවෙත් පුරන්නේ මෙන්න මේ වෙනස් වෙන ලෝකයෙන් එතර වේ වෙනස් වෙන සදාකාලික අමාම නිවස කෙනිසයි. අත වශයෙන් මගේ <clears throat> ජීවන චරිතය ගැන මම විශ්වද කරන්න මෙතෙන්නේ කාලය ගන්නෙත් නෑ කැමැත්තකුත් නෑ. කුඩාම කාලේ අතදරුවා කාලේ මට හිතලා තෙවන මං කෙටි කාලයක් ජීවත් වෙන්නේ මම මහාන වෙන්න ඕනේ මම මුලින් හිතේ තැනට යන්න කියලා. මුලින් හිතේ තැන හිතට තේරෙනවා. කියා ගන්න තේරෙන්නේ නෑ. ඊළඟට තින් අකුරු කරන කාලයේදී මගේ වැඩිමල් සහෝදරයාට අකුරු කියන්න නැකතක් තිබුණේ. ඒ නැකතට මම ඉස්ලාම් පැන අකුරු කියේ. එවාගේ අධ්‍යාපන කාලයේ දක්ෂතාවෙන් ඉගෙන ගත්ත නිසා මගේ ගුරුවරු මට බොහෝම හිතවත්ව උපකාර කළා. උසස් අධ්‍යාපන ආයතනය දාන්න මාව සෝදානම් කරලා තිබුණා. මං කව මට එපා. මං පැවිදි වෙන්න ඕනේ. පාසල් ළමුන් මට කිව්වා අපිට ඉතා හොඳ ගුරුවරයෙක් වෙලා එයි නේද කියලා. මං කෝ නෑ මං ගුරුවරයෙක් වෙන්නේ නෑ මං පැවිදි ඒකට සුදුසු අවස්ථාව ලැබුණා. වාසනාමයේදී සිල් සමාදන් වෙන්න පුරුදු වුණා වැඩි කියන්නේ එක්ක. කුඩා කාලයේ පටන් ආගමනුකූලව ජීවත් වුණා. ආරණ්‍ය සේනාසනයේ සම්බන්ධ වුණාට පස්සේ වනාත්ම උනන්දුවෙන් ඒ කටයුතු දෙන්න අපට අවස්ථාව ලැබුණා. ඒ නිසාම පැවිදි වීමේ අවස්ථාව භාග්‍ය උදාපත් වුණා. සයිදේනාලෙට මම හිතන අවුරුදු 57ක් බෙදලා තියෙනවා. ගෙදරින් ඇවිල්ලා අවුරුදු 58ක් වෙනවා. කවදාකවත් නැවත ආපසු ගෙදර යන්න හිතුවේ නැහැ. කවදාකවත් හිතේ පසුබට වීමක් ඇති වුණේ නැහැ. කවදාකවත් මං අනුන්ට දොස් කියලා නැහැ. අනුන් හේලා දැකලා නැහැ, අනුන්ට තෝජන කරලා නැහැ. ඒ වගේම කවදාකවත් කෙනෙකුට මං වෛර කරලා නැහැ. අනිත් හැමකට කොයිතරම් ධන්නයක් දෙදුවක් දොස් කියවත් මං ගණන් ගන්නේ නැහැ ඇත්තම මෛත්‍රී කරනවා. ඒ තරමට අපි හිත හදාගෙනයි සසුන් පිළිවෙත් කරන්නේ ඉදිරිපත් තුනේ පිළිවෙත් කරන්නේ. ඉතින් ඒ කාලය තුල ගෙවිච්ච කාලය තුල අද මේ වගේ මන් මතකයි මතකයි. ඒ ගත වෙච්ච කාලය තුල <clears throat> හොඳම ගුරුවරු අපට ලැබුණා. හොඳ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා අපට ලැබුණා. හොඳම වාසනාවන්ත පුණ්‍යවන්ත දායක මඬුළු අපට ලැබුණා ගියේ ගියේ තැන. ඒ හැම දිනාගේ උපකාර පිහිට ඇතුව අපි මෙතෙක් කල සසුන් පිළිවෙත් පුරාගෙන ඉදිරියටම ආවා. සංස්කාරයන්ගේ ස්වභාවය ඇති තමයි මේ අසනීප වෙනවා, යඩ දුක් වෙනවා, ඒවත්ෙන් අනිවාර්යයි. ඒවා කාටවත් සාධාරණයි ලෞතර බුදු වුණත් අසනීපකම් ඇති වෙලා තියෙන රාහතන් වහන්සේලාටත් තියෙනවා. ඒ නිසා ඒවා පොදු සිදුවීම්. ඒවා ගැන අපි සංවේගී වෙන්නේ අවබෝධ කරගන්න තමයි මහන්සි වෙන්නේ. එනිසා අද මේ ධර්ම දේශනා අවස්ථාව මේකට කවදාකවත් මේ ස්ථානේ මෙහෙම කරලා නැහැ. ඒ වගේ සාරෝ රාත්‍රික දේශනාවම නැත්තම් පැයක තරම් දේශනා කරලා නැහැ මෙතන. සුළු වේලාවක් භාගයක් විනාඩි 40ක් තරම් තමයි කෙටි කාලික දේශනා කරන්නේ බොහෝ සෙයින් වස් අවසානයේ පින්කම් වල. නමුත් මේ දවස්වල මේ අර මුලින් සඳහන් කළා කවුන මේ වටේට නාගස්සර මල්පි කියලා. වන පරිසරයේ බොහෝම ප්‍රසන්නව පවතිනවා. ඉතින් ඒ කාලේ අවස්ථාවක මේම මේ ධර්ම දේශනාවක් මෙතෙන්දී පවත්වන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. එසේ නමුත් පසුගිය දවසේ මට බණ කියන්න අවස්ථාවක් ලැබුණා. එදා මම හොඳටම ගිලන් වෙලා හිටියේ. ඒ කියන්නේ ශරීරයේ රුධිර තීරණ අන්තිමට බහලා තිබුණා මට බණ කියා ගන්න අපහසු වුණා. ඒ නිසා වෙන ස්වාමීන් වහන්සේ නමක් ලවා බණ ටික දේශනා කිරීම මම ඊට මුලින් විනාඩි 5ක 10ක තරම් කෙටි අනුශාසනාවක් නැදට ගියා. අදට ගිහින් බැලුවාම දොස්තර කෙනෙක් ඇවිල්ලා පරීක්ෂා කළා හොඳටම ප්‍රශ්න වැඩි වෙලා. ඉතින් දෙහෙත් අරගෙන තමයි ආපසු එන්න සිද්ධ වුණේ. ඒ වාගේ මේ දිග දේශනා කරන්න සමාජයට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අද මේ අවස්ථාව සලසා ගත්තා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. උදේ පාන්දරම ප්‍රතිකාර සලසාගෙන මේ ආවේ. එනිසා මෙතෙක් වේලා පින්නතුන් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සංඝ රත්නය පිළිගත්තා. ඉනි අරගෙන ඊටාම ගෞරවයෙන් පහන් පූජා කළා, මල් පූජා කළා, සුවඳ දල්වලා ඊළඟට ධර්මාසනයේ වඩා හිඳුවලා බොහොම ගෞරවයෙන් සීලයක පිළිලා මෙතෙක් වේලා මේ දේශනෙට සවන් දුන්නා. ඇත්ත වශයෙන්ම මේවා අහන්න අහන්න තව තව දැනගත යුතු දේවල් රාශියක් තියෙනවා. මේවා නැවත නැවත සාකච්ඡා කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ආબોධ කරගන්න මම ආරාධනා කරනවා. මෙතෙක් කියලා අප විසින් මේ පැවැත් වූ ධර්ම දේශනාව තුළින් යම්තා කුසල සම්භාරයක් එකේ පහළ වුණා නම් සමන් දීමින් යම්තා කුසල සම්භාරයක් පහළ වුණා නම් ඒ සියල්ලම ලෝතුරා බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුඛෙන් දේශෝ දේශනාවක් ගැන හැඳින්වීමක් දැවින් ලෝත පිහිට වෙන ලෝපාලමී වදාළ සරුවක් යන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම මූලයේ මේ කුසල සම්භාරයේ බුද්ධ පූජාවක් වේවා කියලා අපි ගෞරව කරනවා. නාලෝතුරාසී සද්ධර්ම දාතු ඉදිරියේ ධනම පූජාවක් වේවා. ආරි මහා සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. මේ දේශනා කරන කාලයේ තුලදී අපි දෙපාර්ශ්වයේම සංකාන තුල පහළ වූ නාම රූප ඒ ඒ තැනම ඇතුව නැතුවගේ අනිත්‍යයි. ඇතීමින් නැතිමින් නිරතුරු පෙනුනා දුකයි. කැමැති කැමැතිසේ නොකවතී ගිය අනත්තයි පිළිකුල් බැවින් අසුබයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභ සියලු සංස්කාර පරමාර්ථ වශයෙන් ඊළන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇති කරන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන පූර්ණ භව තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකෙන්ම තොර වූ නිස්සරණ විවේක අසංක සමථාර්ථයෙන් සමන්වාගත වන සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ සත්‍යයේ පිරිසිඳමින් ආબોධ කරගන්නේ සමුදය සත්‍යය ප්‍රහාණ කරමින් ආબોධ කරන නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කරමින් අරමුණු කර ආબોධ කරන නීයාන හේතු දර්ශන අධිපත්‍යාර්ථයේ සමන්වාගත වන ආර්ය අෂ්ටාංග මාර්ග සත්‍යයයි අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් ආબોධ කරන ලද මේ ගාම්භීර වූ දැකීමේ දුෂ්කර බැවින් දුෂ්කර දුර්දස වූ ආબોධ කිරීමට දුෂ්කර බැවින් දුරනුබෝධ වූ එසේ නම ශාන්ත වූ ප්‍රණීත වූ තර්කයෙන් වැසගත් නොහැකි බැවින් අසාරකාවචර වූ අතිශයින් සියුම් බැවින් <clears throat> ප්‍රණීත වූ එවැගේම <clears throat> නුවණැති උතුමන් විසින් ආબોධ කළ හැකි බැවින් කාන්දිත වේදනීය වූ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අපි දෙපාර්ශ්වයටම අජරාමර සාන්ත අමාමහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාම ඉද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරන් රක්ඛන්ද සම්බුද්ධ ශාවකං চিරන් රක්ඛන්ද ත්වං සදාති සීලේකීත ධර්ම ශ්‍රවණේ ක්‍රීමින් මෙතෙක් වේලා රැස්පත් කරගත් සීල කුසල සම්භාර ධර්මයේ සින්වා සෑම දිනාටම පාරමිතා බාටපත් වීම ලෝපල්ලෝ ජයගෙන සපිරවරින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කොට වදාළේ ගාම්‍යනේ චතුරාර්ය සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් සෝමත් වේවා කියලා අපි මෛත්‍රී කරන අතරේ අපව හදාවදාගත් ආදරණීය දෙමෝපියන් දෙදෙනාට අපට නිවන් මඟ ආලෝකමත් කර දුන්නේ අතිපූජනීය ආචාර්ය උපාධ්‍යාය මහිමයන් වහන්සේලාට මේ සියලු කුසල සම්භාරය අත්ථේමින් යතුමන් වහන්සේලා ලෝතුරා බුදුබාලමත්වා කියලා ගෞරව කරනවා